චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සද්ධර්ම මතු සුමధుර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන් විදුලියෙන් දේශකයන්න් වහන්සේ පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේ සුමధుර ධර්මදේශනාවේ අද දේශකයන්න් වහන්සේ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 න විපච්ඡන්ති පින්වත්නි අද දවසේත් මේ පින්තුන් සීලු දෙනාම ඌව ප්‍රජා ගුවන්විදුලි සේවය ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දිනයකම උදෑසන 8 සිට 9 දක්වා ප්‍රචාරය කරනු ලබන සද්ධම්ම මధు ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ. අද දවසේ નિયમિતව තිබෙන්නේ සද්ධම්ම මధు ධර්ම දේශනා මාලාවේ 30 වන ධර්ම දේශනාව. නැතිනම් මහා සීහනාද සූත්‍රය ඇසුරෙන් සිදු කරනු ලබන 12 වන සූත්‍ර දේශනාව අද දවසට નિયમિતව තියෙනවා. වෙනදා වාගේම මේ පින්තුන් සීලු දෙනාම ඊතා ශ්‍රද්ධාවෙන් යුතුව බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට මහා අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුනා වූ ඒ බුද්ධ දේශනාවේ අංශු මාත්‍ර ධර්මපරියායක් අද දවසේ ශ්‍රවණය කරලා Tamanගේ ධර්ම ඥානය තව තවත් වර්ධනය කර ගන්නටත් ඒ වාගේම මෙලෝ වශයෙන් පින් සිදු කර ගන්නට පරලෝ වශයෙන් වඩ වඩාත් සුගතිගාමී උත්පත්තීන් සඳහා පින් රැස් කරගන්නට ආයති භවයක වහවහ සප ප්‍රතිපදාවෙන් නිවන් සුවයෙන් සැනසෙන්නට කියන කරුණු කාරණා මූලිකත්වයේ තබාගෙන අද දවසේත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ අප විසින් දේශනා කරන්නා වූ ධර්ම කාරණාත් මේ පිනතුන් සියලු දෙනාගේ විශේෂයෙන් ලංකාව වාසී ලෝක වාසී සියලු දෙනාටමත් සියලු යහපත පිණිසත් ඒ වාගේම පරලෝ වඩ වඩාත් සුගතිගාමීත්වයේ සඳහාත් පතන බෝධියකින් නිවන් සුවයේ සඳහාත් හේතු වාසනා වේවා කියලා ප්‍රථමයෙන්ම ආශිර්වාද කරනවා. පින්වත්නි අපි මේ වෙන විට සාකච්ඡා කරමින් පවතින්නේ මජ්ක්‍ධිම නිකායේ සීහනාද වර්ගයේ සඳහන් වන මහා සීහනාද සූත්‍රය. මේ මහා සීහනාද සූත්‍රය පිළිබඳව අපි ඔබට කියා දෙනකොට විශේෂයෙන්ම මේ මහා සීහනාද සූත්‍රයේ දේශනා කරන්නට හේතු කාරණා වනොත් ඒ වාගේම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී විවිධාකාරයෙන් තමන් වහන්සේගේ සරකතා ඥානය පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මුඛී භාවයේ තබාගෙන විවිධ සිංහනාදයන් පවත්වපු ආකාරයත් අපි ඔබට කෙටියෙන් කියා දෙන්නට යෙදුණා. එහිදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දස බලධාරීත්වයේ මූලිකත්වයේ තබාගෙන මෙම සූත්‍ර දේශනාවන් සිදු කරන ආකාරය අපි ඔබට පෙර කියා දුන්නා. එහිදී බුදුරජාණන් වහන්සේගේ කාය බලය නිමිති කරගෙන සිංහනාද 11කුත් ඒ වගේම අපි ප්‍රථමයෙන්ම මේ දසබල ඥානයන් අතර පළමුවන ඥාන සම්පත්තිය වන තානාඨාන ඥාන සම්පත්තිය නිමිති කරගෙන සිංහනාද 56ක් පිළිබඳවත් ඔබට කියා දුන්නා. එතකොට ඒ කාරණා ටික සාකච්ඡා කරලා අවසන් වෙනකොට අපි මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන අපේ බුදු පියාණන් වහන්සේ විසින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමීපයේ දක්නට තිබෙන සිංහ නාදයන් 67ක් පිළිබඳව ඉගෙනගෙන අවසන් වුණා. තානට්ඨාන ඥාන සම්පත්තියෙන් පස්සේ දෙවන ඥාන සම්පත්තියේ හැටියට දසබල ඥානෙහි දෙවන ඥාන සම්පත්තියේ හැටියට අපට ඉගෙන ගන්න තියෙන්නේ අතීතානාගත පච්චුප්පන්න කම්ම විපාක ඥානන ඥාන සම්පත්තිය පිළිබඳව. මේ ඥාන සම්පත්තිය පිළිබඳව සාකච්ඡා කරනකොට බුදුරජාණන් වහන්සේ විසින් අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් කියන තුන් කාලයේහි සසර ගමනක නිරත වන්නා වූ සංසාර ප්‍රවෘත්තියක් ඇත්තා වූ ලෝක සත්වයින්ට ඒ ඒ කර්මයන් විපාක දෙන ආකාර 16කුත් ඒ ඒ කර්මයන් විපාක නොදෙන ආකාර 16කුත් විග්‍රහ කරලා දක්වනවා. එතකොට මේ දෙපාර්ශවයෙන්ම අතීත අනාගත පච්චුප්පන්න කම්ම විපාක ඥානන ඥානය ආකාර 32කින් විග්‍රහ කරලා අවසන් වෙනවා. එතකොට පෙර අපි ඥාන සම්පatti නැතනම් සිංහනාද 67ක් පිළිබඳව ඉගෙන ගත්තා. මේ දෙවන ඥානය ඉගෙනගෙන අවසන් වෙනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ඥානයන් 99ක් ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් පෙර සිංහනාද 67කුත් මේ දෙවන කාරණාව ඔස්සේ සිංහනාද 32කුත් වශයෙන් එකතුව සිංහනාද 99ක් පිළිබඳව අපි ඉගෙන ගැනීම සිද්ධ කරනවා. එතකොට ඔබට ඉදිරියට මේ ධර්ම කාරණා කියා දෙනකොට මේ දෙවන ඥාන සම්පත්තියේ ආකාර 32 කියා දීලා අවසන් වෙනකොට ඔබට හොඳ අවබෝධයක් තිබෙන්නට ඕනේ යම් පමණකට හෝ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයන් අතර දෙවන ඥානය අවසන් වනකොට ඥානයන් ඒ දෙක පිළිබඳවත් ඒ ඥානයන් දෙකෙහි උපප්‍රභේදයන් නැත්නම් උපකොටස් හැටියට සිංහනාදයන් 99ක් එහෙම නැත්නම් ඥාන සම්පත්තීන් 99ක් පිළිබඳව ඒ අවබෝධය තියෙනට ඕනේ. ඉතින් අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් අතීත අනාගත වර්තමාන කර්ම සමාදානයන්ගේ විපාක වශයෙන් ඒ දේශනා කරන්නට යෙදුනා වූ තථාගතයන් වහන්සේගේ ඒ තථාගත බලය පිළිබඳව කියා දීම ආරම්භ කරන්නටත් ඒ වගේම ඒ පිළිබඳව තිබෙන කතා වස්තුන් උපමා වශයෙන් කතා වස්තුවක් දෙකක් වගේ අරගෙන ඔබට ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දෙන්න. ඉතින් වෙනදා වාගේම බොහෝම ශ්‍රද්ධාවෙන් අද දවසේ මේ දේශනා කරන්නා වූ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කියලා සියලු දෙනාටම බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පින්වත්නි අද දවසේ අපි මාතෘකා කළේ මාතෘකා පාඩය මේ අතීතානත් පච්චුප්පන්න කම්ම විපක් ජානන ඥානෙහි පළවෙනි ඥාන සම්පත්තිය වන අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පති බාල්හානි න විපච්ඡන්ති කියන මේ ඥාන සම්පත්තිය පිළිබඳව තමයි අද දවසේ අපි මුලින්ම ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැතිනම් මාතෘකා වශයෙන් තබා ගත්තේ. මේ ප්‍රකාශයේ තේරුම තමා නැත්නම් මේ ඥාන සම්පත්තියේ තේරුම තමා ගති සම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නොහැකිව ඒ වාගේම විපාක දීමේ අවස්ථාව රහිතව ඇතිවන්නා වූ ඇතම් කර්මයන් පාප කර්මයන් තියෙනවා කියන කාරණාව තමයි මේ වාක්‍යයේ තේරුම. දැන් මේ කාරණාව පිළිබඳව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්න ඕන ප්‍රධාන මාතෘකා නැත්නම් ලක්ෂණයන් කිහිපයක් තිබෙනවා. ඒ තමයි මේ ගති කියන නමින් බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? එතකොට ගති කියන නමින් විවහාර කරනු ලබන ඒ කරුණෙහි ප්‍රභේද මොනවාද? උදාහරණ හැටියට ගත්තොත් ගති සම්පatti, ගති විපatti කියලා මේ ඥානය නැත්නම් මේ කරුණු 16 තුළදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදෙනවා. එතකොට ගති සම්පත්තියක් කියන්නේ මොකක්ද? ගති විපත්තියක් කියන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. මොකද මේ අවස්ථාවේ අපි ඔබට මේ පළවෙනි කර්මයන් විපාක දෙන ස්වභාවය පිළිබඳව කියා දෙනකොට මුලින්ම ගති සම්පත්තිය කියන්නේ මොකද්ද? ගති විපත්තිය කියන්නේ මොකද්ද? ගති සම්පත්තියක් ඉපදවීම පිණිස හේතු වන කාරණා කුමක්ද? ගති විපත්තියක් ඇතිවීම සඳහා හේතු වන කාරණා මොනවාද? කියන මේ කාරණාවන් පිළිබඳව යම් පමණකට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද දිගටම ඊට පස්සේ මේ ගති සම්පatti ගති විපatti කියන මේ විවහාරයන් දෙක නාමයන් දෙක මේ සූත්‍ර දේශනාව පුරාම මේ කාරණා 32 පුරාම අපිට දකින්න බලන්න පුළුවන් හැකියාව තිබෙන නිසා ඒ නිසා අපි මුලින්ම ගති සම්පත්තියත් ගති විපත්තියත් කියන காரணා දෙක පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන කරුණු කාරණාවන්ට අනුරූපීව ඉගෙන ගන්නට ඕනේ. ඒ වගේම ගති සම්පත්තියක් ඇතිවනු ලබන ආකාරයත් ඒ සඳහා හේතු වන කරුණොත් ගති විපත්තියක් ඇතිවන ආකාරයත් ඒ සඳහා හේතු වන කරුණොත් කියන කාරණා පිළිබඳවත් අපි ඉගෙන ගන්නට ඕනේ. එතකොට අර්ථකථනය අපි ඉගෙන ගන්නට ඕනේ ගති කියන නමින් විවහාර කරන්නේ මොකද්ද? ප්‍රභේද ඉගෙන ගන්නට ඕනේ ගති සම්පත්තියක් කියන්නේ මොකද්ද? ගති විපක්තියක් කියන්නේ මොකද්ද කියලා ඒ වාගේම ගති සම්පත්තියක් ලබන්න හේතු වන කරුණොත් ගති විපත්තියක් ලබන්නට හේතු වන කරුණොත් කියන මේ කරුණු කාරණා පිළිබඳව අපි මුලින්ම අවබෝධ කරගන්නට ඕනේ. මේ පිළිබඳව හොඳට මේ ධර්ම දේශනාව තුළින් අවබෝධය ලබා ගන්නටත් ඒ කාරණා හොඳින් ශ්‍රවණය කරන්නටත් කියලා ඉල්ලා සිටිනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ ගති කියන නම නිරන්තරයෙන් විවහාර කරනවා. නිතර ධර්මයේ ශ්‍රවණය කරන පින්නතුන් හැටියට මේ ගති කියන නම විවහාර කරනවත් එක්කම ඇසෙනවත් එක්කම ඔබට යම් අදහසක් ඇති වෙන්නට පුළුවන්. ඒ තමා විශේෂයෙන්ම අපි ඒ ඒ සත්වයන්ගේ මරණය පිළිබඳව සාකච්ඡා කරනකොට එහිදී රහතුන් වහන්සේලා හැර අනෙකුත් සසරගත සසර ප්‍රවෘත්තියක් ඇත්තා වූ සියලුම සත්වයන්ගේ නැවත උත්පත්තියක් නැත්නම් ප්‍රතිසන්දිය පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ගති කියන නම විවහාර කරනවා. ඒ නිසා බොහෝ විට හොඳ අවබෝධයක් මේ කාරණාව පිළිබඳව මේ නාම විවහාරයේ පිළිබඳව අපේ බෞද්ධ පින්නතුන්ට ඇති කියලා අපි කල්පනා කරනවා. නමුත් මේ ධර්ම කාරණාවට සම්බන්ධ නිසා නැවතත් ඔබට සිහිපත් කරනවා. එතකොට ඔබ ධර්ම දන්න ධර්ම කාරණා පිළිබඳව අවබෝධය තවත් වර්ධනය වීමත් යම් කෙනෙක් මේ ධර්ම කාරණා නොදන්නවා නම් ඔවුන්ට ඒ ධර්ම කාරණා පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නටත් උපකාරයක් වන නිසා. ඒ නිසා මුලින්ම අපි බලමු මේ ගති කියන නම විවහාර කරන්නේ කොතනද කියලා. දැන් මම කිව්වා ගති කියන නම විශේෂයෙන් ඊළඟ ආත්ම භාවයක් පිළිබඳව සාකච්ඡා කරනකොට ප්‍රතිසන්දියක් පිළිබඳව සාකච්ඡා කරන සෑම තැනකම විශේෂයෙන් කතා කරනවා. එහිදී කර්මයත් ඒ වාගේම කර්ම නිමිතිත් ගති නිමිති කියන කාරණාවනොත් ඔවුන්ට දර්ශනීය වෙනවා පේනවා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මේ කර්මයන් සහ කර්ම නිමිති කියන කාරණා දෙක කුසල කර්ම සහ කුසල කර්ම නිමිති වශයෙන්ොත් අකුසල කර්ම සහ අකුසල කර්ම නිමිති වශයෙන්ුත් පෙනීම සිද්ධ වෙනවා. ඒ වගේම තමා ගති නිමිති පහළ වීමේදීත් අකුසල පාර්ශ්වික ගති නිමිතිත් කුසල පාර්ශ්වික ගති නිමිතිත් වශයෙන් ඒ ගති නිමිතිවල ස්වභාව දෙකක් දකින්නට ලැබෙනවා කියලා මේ ධර්මයේ හොඳට විග්‍රහ කරලා බලනකොට අපිට දැනගන්නට පුළුවන්. මම මුලින්ම මේ කාරණා ටික කියන්නේ ඔබට විශේෂයෙන් මේ ධර්මකාරණා සිහිපත් කරන්නත් ඒ වගේම අලුතින් මේ ධර්මකාරණා ශ්‍රවණය කරන කෙනෙකුට ඒ මේ ධර්මකාරණා සඳහා පිවිසුමක් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙනොත් එතකොට කම්ම කම්ම නිමිති අපි දන්නවා ඕනෑම කෙනෙක් මරණයටපත් වීමේදී ඒ මරණාසන්න මොහොතේදී දීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව Taman විසින් සිදු කරා වූ කර්මයන් කුසලා කුසල වශයෙන් Tamanට සිහිපත් කිරීම සිහිපත් වීම සිද්ධ වෙනවා. මේකට හොඳම උදාහරණ විදිහට අපි කවුරුත් දන්නවා ධර්මයේ ධම්මික උපාසකතුමාගේ කතාව දිහා බැලුවාම Taman සාංශාරිකව නැත්නම් මේ ජීවන ප්‍රවෘත්තියේදී කරන ලද කුසල කර්මයන්ගේ ආනිසංස පක්ෂය නැත්නම් කුසල නිමිති දැක්කා වූ අවස්ථාවක් හැටියට දක්වන්නට පුළුවන්. ඒ වගේම තමා චුන්ද සූකරගේ කතා වස්තුව වගේ කතා වස්තුන් ගත්තට පස්සේ කරන ලද කර්මයන් අකුසල කර්මයනොත් ඒ වගේම ඒ අකුසල කර්ම නිමිතිත් දර්ශනය වුණු ආකාරයේ පිළිබඳව ඒවා වින්දනය කරන ලද ආකාරයේ පිළිබඳව ධර්මයේ තුල විශේෂයෙන් ධම්මපදයේ ඊට වටිනා ලෙස දේශනා කරලා තිබෙනවා. එතකොට එහෙම කර්ම විපාක පැමිණුණා වූ සත්වයින් අතර ධම්මික උපාසකතුමාගේ කතාව අපි විග්‍රහ කළොත් ඒ කතාවෙන් පැහැදිලි වෙනවා දිව්‍ය ලෝක සයෙන් දිව්‍යමය රතයන් සයක් අරගෙන ඇවිල්ලා තමන්ට අපේ දිව්‍ය ලෝකයට එන්න අපේ දිව්‍ය ලෝකයට එන්න කියලා ඊළඟ උත්පත්තිය සඳහා අවශ්‍ය කරන සාධක එහෙම නැත්නම් పూర్ව නිමිති මේ ආත්ම භාවයේම දකින්න බලන්න ලැබුණා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. අන්න එහෙම මරණයට පෙර අනතුරුව ලබා ගන්නා වූ ආත්ම භාවයේ පිළිබඳව රහතුන් වහන්සේලා හැර අන් සියලුම තැනැත්තන් රහත් භාවයට පත්ව නැත්තන්ට නැවත ප්‍රතිසන්දියක් නැවත භවගාමීත්වයක් නොමැති නිසා උන්වහන්සේලාට එවැනි නිමිති පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අරහත්ත්වයෙන් මෙපිට සිටින්නා වූ සියලු දෙනාටම වාගේ මෙවැනි ලක්ෂණ දකින්න බලන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙන. ඒතර පෘථග්ජන සත්වයාටත් ආර්ය භූමියට පිළිපන්න සෝතාපන්න ඵලයටපත් වෙච්ච සකදාගාමි මාර්ගයේ වඩන සකදාගාමි ඵලයටපත් වෙච්ච අනාගාමි මාර්ගයේ වඩන අනාගාමි ඵලයටපත් වෙච්ච අරහන්ත මාර්ගයේ වඩන කියන මේ සියලු දෙනාටම ඊළඟ ආත්ම භාවයක් පවතිනවා නම් ප්‍රතිසන්දියක් පවතිනවා නම් භ්‍රම ලෝකයක හෝ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් නැත්නම් නිමිති ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවට අපි කියනවා මේ නැවත ප්‍රතිසන්දිය සඳහා අවශ්‍ය කරන නිමිති පහළ කර ගැනීම එහෙම නැත්නම් ප්‍රතිසන්දි නිමිති පහළ වීම කියලා කියනවා. ඒකටම තමා ගති සම්පatti කියන නමක් විවහාර කරන්නේ. එතකොට මේ ධම්මික උපාසකතුමාගේ කතා වස්තුව තුළ අපිට පැහැදිලි වෙනවා ඒ දිව්‍ය ලෝක සයෙන් රැගෙන ආපු රතයන්හි ඊට අලංකාරවත් ලෙස සැටසූ රතයන්හි අලංකාරවත් ඊට ප්‍රභා සම්පන්න దేవතාවෝ සය දෙනෙක් ඉඳගෙන ස්වාමීනි අපේ දිව්‍ය ලෝකයට පැමිණෙන්න ස්වාමීනි අපේ දිව්‍ය ලෝකයට පැමිණෙන්න කියලා ඉවර වෙලා මේ ධම්මික උපාසකතුමාට කතා කරා අන්න ඒ අවස්ථාවේදී ධම්මක උපාසකතුමා බොහෝම ප්‍රසන්න මනසින් යුක්තව ඔවුන්ට තමන්ට ධර්මය අසන්නට අවශ්‍යතාවය තිබෙන නිසා ඔවුන් නැවැත්වීමට උත්සාහවත් වන බවත් අපි ධම්මික උපාසකතුමාගේ කතාවෙන් ධම්මපදයේ සඳහන් වන කතාවෙන් දැනගෙනගෙන තියෙනවා. එතකොට මේ ධම්මික උපාසකතුමා තවමත් මේ ජීවිතේ ජීවත් වෙනවා මරණයටපත් වෙලා නැහැ. මරණයටපත් නොවුණු ඔහුට ධර්මය ශ්‍රවණය කරමින් සිටින්නා වූ ඔහුට දෙවි දේවතාවුන් වහන්සේලා දර්ශනය වෙලා දිව්‍යමය රතයන් දර්ශනය වෙලා ඒ වාගේම ඊළඟ උත්පත්තියට දිව්‍ය ලෝකයට වැඩම කරන්න පැමිණෙන්න කියලා ආරාධනා කිරීම සිද්ධ කරනවා. ඒතකොට ඒවා ඔක්කොම ඒ අයට పూర్ව නිමිති හැටියට ගණන් ගන්නට පුළුවන්. අපි ඒවට කියනවා ගති නිමිති කියලා කියනවා. එතකොට මේ ගති නිමිති සියල්ලම සර කරන ලද කුසල කර්මයන්ගේත් ආර්ය භාවයට පත්වීමේත් විපාක පක්ෂයක් හැටියට දකින්න ලැබෙන කාරණා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. ඒ කාරණාවලට එතකොට අපි කියනවා ගති සම්පatti නැත්නම් චුත වීමේදී ඒ ඒ සත්වීන් සුගතිගාමී සම්පත් ලැබීම සඳහා දකින් ලබන්නා වූ පූර්ව නිමිති කියලා හැඳින්වීම සිද්ධ කරනවා. මේ වාගේම තව පැත්තක් තියෙනවා යම්කිසි කෙනෙක් දැඩි ලෙස නැවත නැවත පුන පුනා අකුසල ධර්මය සමාදන් කරලා තිබෙනවා. දැඩි ලෙස අකුසලයන් සිද්ධ තිබෙනවා නම් ඒ සත්වීන්ටත් මරණාසන්න මොහොතේදී ප්‍රතිසන්දි විපාකයන් හැටියට ඒ ඒ භූමීන්හි උත්පත්තිය ලබන ලක්ෂණයන් දර්ශනය වෙනවා. ඒ සඳහා හොඳම උදාහරණයක් තමා මේ චුන්ද සූකරගේ කතා වස්තුව. චුන්ද සූකරගේ කතා වස්තුව තුල කියවෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නට යෙදුනා වූ විහාරස්ථානයේ වැටෙන් එහා පැත්තේ සිටියා වූ මේ චුන්ද සූකර මරණයට පුරා දින 7ක කාල පරාසයක් තිස්සේ, ඒ කියන්නේ මැරෙන්නට දින 7කට පෙර කාල පරාසය තිස්සේම හරියට ඌරෙක් කෑ ගහන්නාක්සේ, දඟලන්නාක්සේ, විලාප දෙන්නාක්සේ තමන්ගේ නිවස ඇතුලේ කටයුතු කරන්නට යෙදුණා කියලා. ඒ කටයුතු කරන්නට යෙදිච්ච නිසා නිවසේ ඉන්න සියලු දෙනාම බොහොම භයටපත් වෙලා ලැජ්ජාවටපත් වෙලා මේ චොන්ද සූකරව කාමරයකට දාලා අගුළු දැමීම සිද්ධ කරනවා සිර තැබීම සිද්ධ කරනවා වෙන දිහාවකට යන්න ස්වභාවයකුත් අවස්ථාවකුත් නැති නිසා සිර කරපු නිසාත් ඒ නිවස ඇතුළේම විලාප දෙමින් කෑ ගසමින් චුන්දසූකර මරණයට බයෙන් කටයුතු කරනවා. මේකට හේතුව තමයි මේ චුන්දසූකර රැකියාව විදිහට සිද්ධ කළේ ඌරන් මැරීම. ඌරන් වෙලදාම තමයි සිද්ධ කළේ. එතකොට ඒ ඌරන්ට වද දිදී මරපු නිසා මුළු ජීවිත කාලය පුරාම ඒ අකුසල කර්මයන්ගේ ප්‍රාණඝාත අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් අවීචි මහා නරකාදිය ආදී කොට ඇති නරකාදීන්හි උත්පත්තිය සඳහා අවශ්‍ය පරිසරය සකස් වෙලා තිබ්බා. ඒ සකස් වෙලා තිබීම නිසා මරණාසන්න මොහොතේදී තමන් කරන ලද කර්මයන් සිහිපත් වෙන්නට පටන් ගත්තා. ඒ සිහිපත් වෙනවා වාගේම ඒ ඒ කර්මයන්හි කර්ම නිමිති පවා පෙනෙන්නට පටන් ගත්තා. ඒ ඌරන් දක්කාගෙන එන හැටි ඌරන්ට වද දෙන හැටි උණු වතුරෙන් පුච්චන හැටි උණු වතුර බාල්දියක් අරගෙන ඉවරලා ඒ සත්වයන්ගේ කට ඇරලා ඉවරලා කටට දමන හැටි ශරීරය පිරිසිදු කරන හැටි හුළු වතු ආදී අරගෙන ඉවර වෙලා ශරීරය රෝම කූප සමාදී දේවල් පුලුස්සන හැටි ඒ වාගේම එල්ලලා මරණ හැටි විවිධාකාරයෙන් ශරීරයට පහර දෙන හැටි මේ වගේ ලක්ෂණ තමන් කරන ලද අකුසල කර්මයන් Tamanට පෙනෙන්නට පටන් ගත්තා. අන්න ඒ අවස්ථාවේදී ඒ අකුසල කර්මයන්ට විපාක වශයෙන් අට මහා නිරෙහි විශේෂයෙන් අවීචි මහා නරකාදීදී ඔහුට ලැබෙන ඒ විපාකයන් පිළිබඳව දර්ශනයන් දකින්නට පටන් ගත්තා. බොහෝ විකෘති රූප තියෙන භයානක රූප තියෙන කළු පැහැති ශරීර තියෙන ඊතා උස්සු අයෝමේ ශරීරයන් ඇති මිනිසුන් විසින් ඔහුව රැගෙන යෑමට උත්සාහවත් වෙන අවස්ථා දැක්ක. ඒ වගේම විවිධ විකෘති රූප තියෙන තිරිසන්ගත සත්වයෝ විශේෂයෙන් ඌරන් වැනි සත්වයෝ මොහු ළඟට පැමිණිලා ඒ තිරිසන්ගත සත්වයෝ ඔහුගේ ශරීරයේ කොටස් වශයෙන් ආහාරයට ගන්න හැටි කොටස් කඩා ගන්න හැටි පහර දෙන හැටි ඔහු පසුපස එළවන හැටි ආදී ලක්ෂණ දකින්නට පටන් ගත්තා. ඒ වගේම අවීචි මහා නරක ආදී ගිනි දැල් ඔහුට දැర్శණීය වෙන්නට පටන් ගත. ඒතකොට මේවා ඔක්කොම పూర్ව නිමිති, ගති නිමිති විදිහට ධර්මයේ තුල දේශනා කරලා තිබෙනවා. ඒ භයානක ස්වභාවය නිසා බියටපත් වෙච්ච මේ චුන්දසූකර පුරා සතියක කාල පරාසයක් Tamanගේ නිවස ඇතුළතම ගමන් කරමින් ඒ මේ අත පනිමින් කෑ ගහමින් විලාප දෙමින් මරණයටපත් වුණා මරණයටපත් වෙලා කරන ලද අකුසල කර්මයේ විපාක වශයෙන් අවීචි මහ නරකාදී උත්පත්ති ලැබුවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. එතකොට යම්කිසි සත්වයකට කර්මයන් කර්ම නිමිති සහ ගති නිමිති පහළ වීමේදී තමන් කරන ලද කුසල කර්මයනොත් තමන් කරන ලද අකුසල කර්මයනොත් හරියට චිත්‍රපටියක් දර්ශනය වන්නාක්සේ අපි දන්නවා අපි රූප වාහිනියක් බලනකොට චිත්‍රපටියක් බලනකොට ඒ රූප වාහිනී තිරය මත ඒ ඒ කාරණා ඒ ඒ රූප සටහන් මැවි පෙනෙන්නාක්සේ සිත විසින් චිත්තජ රූප වශයෙන් මේ දර්ශනයන් මතක් කිරීම සියල්ලම සිද්ධ කරලා දෙනවා. අන්න ඒ අවස්ථාවේ Taman විසින් කරන ලද අකුසල කර්මයන් දැකීමත් Taman විසින් කරන ලද කුසල කර්මයන් දැකීමත් කියන காரணා දෙකම කර්ම නිමිති වශයෙන් ඒ ඒ සියලුම සත්වයන්ට රහතුන් වහන්සේලා හැර අනෙක් සියලු සත්වයන්ටම දර්ශනීය වීම සිද්ධ වෙනවා. අනාගාමී උත්තමීන්ට හැර රහතුන් වහන්සේලාට හැර ඒ දර්ශනය සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ඔවුන්ට පහළ වෙන ඒ ඒ නිමිතීන්ට අනුරූප වශයෙන් ඔවුන්ට ගති නිමිති කුසල කුසල විපාක වශයෙන් දකින්නට බලන්නට ලැබෙනවා කියලා ධර්මයේ තුල දේශනා වෙනවා. එතකොට මෙතනදී අපි කතා කරන්නේ මේ ගති කියන නම විවහාර කරන්නේ විශේෂයෙන්ම ආත්ම භාවයට යොදන පරයාය නාමයක් සමාන නාමයක් වශයෙන්. දැන් අපි කර්මය පිළිබඳව විශේෂයෙන් කතා කරනකොට මේ ඔබට කියා දුන්නා ගති නිමිති වශයෙන් විවහාර කරන්නේ ඊළඟ උත්පත්තිය සඳහා හේතු කාරණාවන යම් නිමිත්තක් සලකුණක් තේනවද ඒ සලකුණු කුසලා කුසල වශයෙන් හොඳ නරක වශයෙන් රූපී අරූපී වශයෙන් ප්‍රසන්න අප්‍රසන්න වශයෙන් දර්ශනය වීමයි මෙතනදී ගණන් ගන්නේ නමුත් විශේෂයෙන්ම මේ ගති කියන නම විවහාර කරන්නේ ආත්ම භාවයට නැත්නම් සාංශාරික ප්‍රවෘත්තියට යොදන පරයය නමක් වශයෙන් අපි දන්නවා ආත්ම භාවයේ විදිහට ගන්නකොට බුදුරජාණන් වහන්සේ ආත්ම භාවයේ වශයෙන් දේශනා කරන දර්ශනයත් ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ඇතැම් ආගම් තුල ආත්ම භාවයේ වශයෙන් දේශනා කරන දෘෂ්ටියත් අතර ලොකු වෙනසක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ ආත්ම භාවයේ හැටියට දේශනා කරන්නේ කරන ලද කුසල කුසල කර්මයන්ගේ විපාක අවස්ථාවක් හැටියටයි දේශනා කරන්නේ. හැබැයි ඒ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ ඒ ලබන්නා වූ ප්‍රවෘත්තිය නැත්තං ආත්ම භාවය නিত্য සුඛ ආත්මීය සත්වපුද්ගල බෙහෙදෙන් සංඥාවෙන් දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කරන්නේ ඒ ආත්ම භාවය තුල විපාකයක් තිබෙනවා. ඒ වාගේම හේතුඵල සම්බන්ධතාවයක් මත ගොඩ නැගුණා වූ කාරණාවක් හැටියට තමයි ධර්ම කාරණාවක් හැටියට තමයි දේශනා කරන්නේ. නමුත් අනෙකුත් බුද්ධ කාලයේ පැවතිච්ච ආගම් ඒ වගේම වර්තමානයේ පවතිනා වූ ආගම්වල මේ ආත්ම භාවය කියන කරුණ පිළිබඳව දේශනා කරන්නේ සත්ව පුද්ගල සංඥාවෙන් යුක්තව. ඒ දේවත්වයක් වෙන්නට පුළුවන්, භ්‍රමත්වයක් වෙන්න පුළුවන්, මනුෂ්‍යත්වයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සතර අපායික වශයෙන් ඒ ඒ උත්පත්තියෙන් ලැබුවා වූ අවස්ථාවක් වෙන්නට පුළුවන්. නමුත් ඒ සෑම අවස්ථාවකම නিত্য සුඛ ආත්ම වශයෙන් හේතුඵල ධමත නොපැමිණියා වූ හේතුඵල ධම ඉක්මවා ගියා වූ මිත්‍යා දෘෂ්ටික දේශනාවක් දේශනා කරනවා. ඒක නිසා මේ ආත්ම කියන නම විවහාර කරනකොට අපි හොඳට දැනගන්නට ඕනේ මේ වෙනත් ආගම්වල දේශනා කරන ආත්මීය භාවයකට නෙමේ එවැනි ස්වභාවයකට එවැනි ස්වરૂපයක් නෙමේ මෙතනදී දේශනා කරන්නේ කියලා ඉවරලා කියලා. ඒ වගේම ගති සම්පatti සම්පatti කියනකොට දැන් අපි ඔබට කටි විපatti කියන නමත් විවහාරිකේ නමත් දේශනා කරනවා මේ අවස්ථාවේ විග්‍රහ කරලා දෙනවා ගති සම්පatti කියන නමත් ඔබට කියලා දෙනවා මොකද හේතුව දිගටම මේ නම් දෙක විශේෂයෙන් විවහාර වෙන නිසා සම්පatti කියන නමේ තේරුම තමා දිව්‍ය ලෝකයක වෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයක වෙන්න පුළුවන් ධක්ම ලෝකයක වෙන්න පුළුවන් එවැනි සුගතිගාමී කියන ව්‍යවහාරයෙන් අපි විවහාර කරන යම් උත්පත්තියක යම් කිසි කෙනෙක් සාංශාරික ප්‍රවෘත්තිමය වශයෙන් ඒ ආත්ම භාවය ගත කරනවා නම් ඒ උපතට නමක් දෙනවා ගති සම්පatti කියලා. දැන් අපි දන්නවා අපි සුගති දුගති කියන විවහාරයක් විශේෂයෙන් මේ ලෝක ධාතුව තුල නැත්තම් එක්තිස් තලය තුල සිටිනා වූ සත්වයින්ගේ භූමි භේදය පිළිබඳව භූමි පරිච්ඡේදය පිළිබඳව සාකච්ඡා කරනකොට සාකච්ඡා කරනවා. එතකොට සුගති, දුගති කියන නම් දෙක විවහාර කරනකොට ගති කියන නම ගන්නේ උපත කියන තේරුමෙන් සුගති මනා වූ පැවතුම් ඇති මනා වූ ආනිසංස විපාකයන් ඇති ස්ථානයන් ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස ආදී කොට ඇති මේ ධර්මතා 6 එහෙම නැත්නම් මේ ආයතනයන් 6 මනාව පිනවන්නට පුළුවන් සතුටු කරන්නට පුළුවන් සුඛ වේදනාව ලබන්නට පුළුවන් යම් උපතක් තිබෙනවද අන්නේ උත්පත්තේන්ට තමා සුගති කියන නම විවහාර කරන්නේ හොඳම උදාහරණයේ විදිහට ගත්තොත් දිව්‍ය සම්පත්, භ්‍රක්‍ම සම්පත්, මනුෂ්‍ය සම්පත් මේ වගේ සම්පත් පිළිබඳව ඒ වගේම ඇතැම් ඕපපාතික ආදී උත්පත්තීන් පිළිබඳව මෙතනදී විශේෂයෙන් හඳුන්වන්නට පුළුවන්. හැබැයි එයත් දේශනා කරලා තියෙන්නේ නිවනට සහ ඒ ඒ සත්වයින්ගේ ස්වභාවයත් ඒ ඒ සත්වයින්ගේ ඒ ඒ භූමියට අනුරූපී උත්පත්තියටත් සාපේක්ෂ ලෙස. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ කෙනෙක් මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලබනවා. හැබැයි මනුෂ්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවට ඒක නම් මන්ද බුද්ධිකයි. එහෙම නැත්නම් කෙලතොල උත්පත්තියක් ලැබලා තියෙනවා. නමුත් ඔහුට සාපේක්ෂව මනුෂ්‍ය භූමියේම උත්පත්තිය ලැබපෝ අංග විකලාදී විකෘති ස්වභාවයන් රහිත යම් තාක් සත්ව කොටාසයක් ඉන්නවද? මනුස්ස ලෝකයේ සුගතිය හැටියට ගත්තට අර මන්ද බුද්ධික හෝ කෙලතොළු මිනිසයාට සාපේක්ෂව මනුස්ස ලෝකේ අංග ප්‍රත්‍යයන් මනාව පිහිටියා වූ සත්වයා වඩාත් පුණ්‍ය විපාක වින්දනය කරනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. හැබැයි අර කෙලතුළු ස්වභාවයට පත්වෙච්ච සත්වයාත් සාපේක්ෂව යම් විපාකයක් සැප විපාකයක් වින්දනය කරනවා. ඒ අවීචි මහා නරකාදී උත්පත්තිය ලැබුවට සාපේක්ෂව ලබනවාට සාපේක්ෂව මනුස්ස ලෝකයේ සැපසහගත නිසා പ്രേත ලෝකයක, අසුරනිකායක, තිරිසන් ලෝකයක උත්පත්තිය ලබනවට සාපේක්ෂව කවර හෝ ස්වභාවයකින් ප්‍රකෘති මනුසක් මනුෂ්‍ය උපතක් වෙන්නට පුළුවන් ඒ වාගේම පරමාර්ථ සහ පරමාර්ථ නොවන මනුෂ්‍ය උපතක් හෝ ලැබුවත් අර සතර අපායට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකයේ සුගතිගාමී ස්වභාවයක් තිබෙන නිසා අර මන්ද බුද්ධික ස්වභාවයෙන් එහෙම නැත්නම් කෙලතොළු ස්වභාවයෙන් යම් අංග විකල විකෘතිතා සහිත උත්පත්ති ලැබුවා වූ සත්වයාත් සුගතිගාමි උත්පත්තියක් ලැබලා තියෙන නමුත් යම් යම් අකුසල කර්මයන්ගේ විපාක වින්දනය කරන සත්වයෝ හැටියට ගණනය කරනවා. එහෙනම් මෙතනදී අපි හොඳට කල්පනා කරගන්නට ඕනේ සුගතිගාමි භූමියක් හැටියට අපි මේ මනුෂ්‍ය ලෝකයේ දේශනා කරාට මනුෂ්‍ය ලෝකයේ සියලුම අවස්ථා සියලුම උත්පත්තීන් සියලුම විපාකයන් වින්දනය කරනු ලබන අවස්ථා ਸਰව ප්‍රකාරයෙන්ම සුගතිගාමී සම්පත් ලබන සත්වීන්ගේ විපාක නැත්නම් සැප ආනිසංස හැටියට අපිට ගණනය කරන්න බෑ. මොකද ඇස් පේන්නේ නැති කෙනා ඇස් පෙනනු ලබන පුද්ගලයාට සාපේක්ෂව දුක් විඳිනවා. ඒ වගේම කන් ඇසෙන්නේ නැති පුද්ගලයා ඒ වගේම අංග විකල පුද්ගලයා. එහෙම නැතිනම් මන්ද බුද්ධික පුද්ගලයා එවැනි ස්වરૂපයක් නැත්තා වූ එනමුත් මනුෂ්‍ය ලෝකයේ උත්පත්ති ලැබලා තියෙන සත්වයාට සාපේක්ෂව යම් දුකක් වින්දනය කරනවා. ඒ වගේම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පරිවාර සම්පත්තිය නාදී කොට ඇති මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියා මනාව සතුටු කරන්නට හැකියාව නැත්තා වූ සත්වයොත් ඒ වාගේම ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක්ඛයන්ගෙන් පීඩාවට පත්වන ස්වභාවය ඒවා ග්‍රහණය කරන උපාදාන කරනු ලබන ස්වභාවය අනුවත් ඒ ඒ සත්වයෝ යම් භූමියක උත්පත්තිය ලැබලා තියෙනවද එහි විපාක පක්ෂයත් විපාක ලබන්නා වූ ස්වභාවයත් ඒ ඒ විපාකයන් පිළිබඳව ඥාන සම්පත්තියෙන් තුව කටයුතු කිරීමත් ඒ වාගේම අඥාන ස්වરૂපයෙන් ධර්මයට විරුද්ධාකාරයෙන් කටයුතු කිරීමත් කියන කාරණා මත ඔවුනොවුන් වින්දනය කරන සැප දුක් ආදී ලක්ෂණයන් වෙනසක් වෙනවා. නමුත් මෙතනදී පොදුවේ ගත්තහම මනුෂ්‍ය ලෝකයේ වෙන්නට පුළුවන්, දිව්‍ය ලෝකයේ වෙන්නට පුළුවන්, භ්‍රම ලෝකයේ වෙන්නට පුළුවන්. මේ ලෝක සියල්ලම සුගතිගාමී සම්පත් ලබා දෙන උත්පත්තීන් හැටියට ගණනය කරනවා. ඒ වගේම දුගති කියන නැත්නම් දුක්ගති කියන නම විවහාර කරනකොට ගති කියලා කියන්නේ උත්පත්ති ස්වභාවය දූ කියන නමින් විවහාර කරන්නේ නිന്ദා සහගත ස්වභාවය. අපි කියනවා ධර්මයේ තුල දූ කියන නම තුච්ච ස්වභාවය, ඒ වගේම කටුක ස්වභාවය, නිന്ദා සහගත ස්වභාවය කීම සඳහා භාවිතා කරන උපසර්ග පදයක් හැටියට විවහාර කරනවා. එතකොට දුක්ගති කියන විවහාරයෙන් ගැනෙන්නේ පෙර සුගති කියනකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් පිනවීම සඳහා යම් හැකියාවක් ඇද්ද එවැනි උපතක් ගැන කිව්වා වාගේම එවැනි හැකියාවක් සඳහා බාධා පවත්වන ඒ වාගේම එම හැකියාව විනාශ කරන ලද తాවකාලිකව විනාශ කරන ලද යම් උපතක් තිබෙනවාද ඒ වාගේම දුකින් පීඩිත වන්නා වූ දුකින් දැඩි ලෙස විපාකගෙන දෙන්නා වූ යම් උපතක් තිබෙනවාද අන්නේ උත්පත්තීන්ට අපි කියනවා දුගති කියලා විවහාර කරනවා. ඒතකොට එතෙන්දී විශේෂයෙන්ම අටමහා නිරය පිළිබඳව දේශනා කරනවා. ඒ වගේම 136ක් ඔසුපත් නිරයන් සහිතව මහා නිරයන් පිළිබඳව සාකච්ඡා කරනවා. අසුරනිකාය පිළිබඳව දේශනා කරනවා. ඒ වාගේම ප්‍රධාන ප්‍රේතනිකායන් 12ක් පිළිබඳවත් ඒ වාගේම එහි විවිධ උත්පත්ති ස්වභාවයේ ප්‍රභේදයන් අනුව විවිධ ප්‍රේතනිකායන් පිළිබඳවත් දේශනා කරනවා. ඒ වාගේම ප්‍රභේදගත ස්වභාවයේ වර්ගීකරණය කියා අවසන් කරන්නට බැරි ස්වභාවයේ තිරිසන් ලෝකයේ දුක් සමූහයක් පිළිබඳව දේශනා කරනවා. ඒ වාගේම එවැනි සත්වීන් එවැනි තත්වයන්ට පත්වීමත් එවැනි උත්පත්තිහින්නේදී විඳින්නට වෙන දුක් වේදනාවන් පිළිබඳවත් විශේෂයෙන් මේ දුගති පරිච්ඡේදයේ යටතේ දේශනා කිරීම සිද්ධ වෙනවා. නමුත් ධර්මයේ තුල මේ සුගති දුගති කියන ભેදයේ වර්ගීකරණය කිරීමේදී ඇතැම් අවස්ථාවල මනුස්ස ලෝකයක් දුගතියක් හැටියට හඳුන්වලා තියෙනවා. දිව්‍ය ලෝකයක් දුගතියක් හැටියට හඳුන්වලා තියෙනවා. බ්‍රහ්ම ලෝකයක් දුගතියක් හැටියට හඳුන්වලා තියෙනවා. එහෙනම් අපි බලන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඇයි manuss ලෝකයේ දුගතියක් හැටියට හැඳින්වුවේ? දිව්‍ය ලෝකයේ මේ තරම් සැප තිබෙනවා නම් ඇයි ඒ දිව්‍ය ලෝකයක් විශේෂයෙන්ම දුගතියක් හැටියට භ්‍රම ලෝකයක් දුගතියක් හැටියට හැඳින්වුවේ කියලා අපි පොඩ්ඩක් විමසලා බලන්නට ඕන. මෙතන බුදුරජාණන් වහන්සේ විසින් සාපේක්ෂ කාරණාවකට අනුරූපීව තමයි මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝකයක්, භ්‍රම ලෝකයක් කියන මේ ලෝක සියල්ලම සුගතිගාමී උත්පත්තීන් ලබන භූමීන් උනත් නැත්නම් සැප ආනිසංස විශේෂයෙන් වින්දනය කරන ස්ථානයන් උනත් දුක්ගති කියන නමින් විවහාර කරලා තියෙනවා. මොකකට සාපේක්ෂවද එතකොට මේ විවහාරය ගෙනල්ලා තියෙන්නේ? අන්න ඒක අපි බලන්නට ඕනේ. ඒ තමයි යම්කිසි කෙනෙක් සියලු සාංශාරික දුක්ඛයන්. මොකද මෙතෙන්දී සෝවාන් සකදාගාමි අනාගාමි ඵලයටපත් උනත් ඒ සත්වයෝ විශේෂයෙන් මනුස්ස ලෝකයේ ඇසුරු කරගෙන වාසය කරනවා නම් ඒ සත්වයින්ටත් ජාතිය නිසා ජරාව නිසා ව්‍යාධිය නිසා මරණය නිසා ඇතිවන යම් තා කායික මානසික දුක් දුම්නස් තේනවද යම් පමණකට හෝ ඒ දුක් දුම්නස් විඳින්නට සිද්ධ වෙනවා දැන් උදාහරණයක් හැටියට ගන්නට අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සාකච්ඡා කරනකොට බුදුරජාණන් වහන්සේට පවා විශේෂයෙන් විපාක දුන්නා වූ කර්මයන් 14ක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ ධර්ම කාරණා විස්තර කරන්නේ සෝත්‍ර පිටකයේ කුද්දක නිකායේ අපදාන පාළියේ පුබ්බ කම්ම පිලෝතික අපදානය කියන අපදානයේහි තමා බුදුරජාණන් වහන්සේ විසින් අපේ බුදුරජාණන් වහන්සේ විසින් විශේෂයෙන් තමන් වහන්සේට සාංශාරිකව කරන ලද අකුසල කර්මයන්ගේ විපාක පාර්ශවයක් හැටියට එවැනි කර්ම විපාකයන් 14ක් වින්දනය කරන්නට ලැබුණා කියලා කියන්නේ. අපි එකක් දෙකක් පොඩ්ඩක් පරිස්සමෙන් සලකලා බලමුකෝ. තොට බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේට සමහර අවස්ථාවලදී ධර්ම දේශනාවන් සිදු කරගත නොහැකිව යම් කායික අපහසුතාවක් ඇති කරපු පිටකොන්දේ වේදනාවක් සමහර අවස්ථාවලදී දැනෙන්නට යෙදුණා. අන්න ඒ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට නැත්තම් ආනන්ද මහතෙරුන් වහන්සේ වගේ ධර්මදර විනයදර භික්ෂූන් වහන්සේලාට මදක් ධර්මයේ දේශනා කරන්න ගිහි පිරිසට හෝ භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට මදක් ධර්මයේ දේශනා කරන්න මම මද වේලාවක් දකුණු ඇලයෙන් සැතපී වදාරනවා කියලා වෙලා ඔවුන්ට ධර්මයේ දේශනා කරන්නට අවස්ථාව ලබා දුන්න අවස්ථාවක් තියෙනවා. අපි ඒවා අහලා තියෙනවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ රහත් ඵලයටපත් උනත් අදාළ දුක් වේදනාව පෘථග්ජන සත්වයින්සේ නැත්නම් ඇතැම් මාර්ගඵලලාභීන්සේ සත්ව පුද්ගල සංඥාවෙන් ආත්ම දෘෂ්ටියෙන් ග්‍රහණය කරගන්නේ නැතුව ඒ වේදනාව වේදනාවක් බව දකිමින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකෙහි වේදනා ස්කන්ධයක් බව දකිමින් ඒ සඳහා චන්ද රාගයෙන් තොරව ඒ වේදනාවේ යථා ස්වභාවය දැකීම සිද්ධ කරනවා අන්න එතකොට බුදුරජාණන් වහන්සේට දුක් වේදනා ඇති වුණා. එහෙනම් අපිට දුක් වේදනා ඇති වෙනවා. භාග්‍යවතුන් වහන්සේට ඇතිවෙච්ච දුක් වේදනාවයි අපට ඇතිවෙච්ච දුක් වේදනාවයි ගත්තහම වේදනාවේ ස්වභාවයේ වෙනසක් ඇත්තේ නැහැ. කායිකව තියුණු වෙච්ච, කටුක වෙච්ච දුක් වේදනාවක් තමයි අපට දැනෙනවා නම් දැනෙන්නේ යම් යම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේට පිටකොන්දේ වේදනාව හැටියට දැනුනේ. නමුත් ඒ අදාළ අරමුණ උපාදාන කිරීම නොකිරීම කියන ස්වභාවයෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේත් අපත් අතර ලොකු වෙනසක් තිබෙනවා. අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වේදනාව ආත්මීය වශයෙන් සත්පුද්ගල වශයෙන් තමන් වහන්සේ හෝ තමන් වහන්සේ විදිනවා කියන විවහාරයකින් අනවබෝධයකින් කටයුතු කරන්නේ නැහැ. නමුත් අපිට එවැනි වේදනාවක් දුක්සහගත වේදනාවක් ඇති වුනහම හැමතිස්සෙම මමත්වය මමායනය මූලිකත්වයේ තබා ගනිමින් සත්පුද්ගල සංඥාවෙන් යුතුව අපි විසින් ඒ කාරණා ග්‍රහණය කිරීම, උපාදාන කිරීම සිද්ධ කරනවා. අන්න ඒ නිසා රහතුන් වහන්සේලා අනාගාමී උත්තමීන් වහන්සේලාත් අපිත් අතර විශාල වෙනසක් මේ කාරණාව තුළදී දකින්න තියෙනවා. එතකොට මනුෂ්‍ය උත්පත්තියක උත්පත්තිය ලැබුවත් ඇතැම් දුක් වේදනාවන්ගෙන් සාංශාරික ගැටලු වලින් පීඩා වින්දනය කරන්නට සිද්ධ වෙන නිසා නිවන් දැක්කා වූ එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ස්කන්ධ පරිණිරවාණයත් සිදු කළා වූ ආර්යෝත්තමීන් වහන්සේලාට රහතුන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ වගේම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සාපේක්ෂව තවමත් යම් දුකක් වින්දනය කරන නිසා මේ මනුස්ස ලෝකයක් දුගතියක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ වාගේම මේ තුච්ච නින්දිත සසර ගමන තුළ තවමත් රහත් උනත් නැවතත් උත්පත්තියක් නොලැබුවත් තවම ඒ ප්‍රවෘත්තියේ කටයුතු සිද්ධ කරන නිසා මනුෂ්‍ය ලෝකයේ තුච්ච එහෙම නැත්නම් හීන දීන එසේත් නැත්නම් දුගතිගාමී ස්ථානයක් හැටියට වර්ගීකරණය කරනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් දිව්‍ය ලෝකයක උත්පත්තිය ලැබලා ඉන්නවා පුළුවන්. ඒ දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබුවාම මනුෂ්‍ය ලෝක තිරිසන් ලෝක වලට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ තිබෙන දුකේදී මනුෂ්‍ය තිරිසන් ලෝකයේදී කායික දුක වඩාත් ප්‍රකට වන බවත් ඒ වගේම දිව්‍ය ලෝකවලදී චෛතසික දුක විශේෂයෙන් රාගය නිසා ඇතිවෙන, ද්වේෂය නිසා ඇතිවෙන, මෝහය නිසා ඇතිවෙන ඒ වාගේම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ ලක්ෂණයන්ගෙන් සමන්විත මේ මේ දුක්ඛයන් විශේෂයෙන් ඇතිවන බවත් ඒ නිසා දෙවි දේවතාවුන් වහන්සේලා දිව්‍යමය උපතක් නැත්තම් ප්‍රවෘත්ති භවය තුල විපාක පාර්ශික වශයෙන් යම් සුගතිගාමීයි සම්මත උත්පත්තියක් ලැබලා සිටියත් පෙර කිව් ආකාරයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී ධර්මතාවයන්ගෙන් තවමත් සාංශාරිකව බැටකමින් පීඩාවටපත් වෙමින් දුකටපත් වෙමින් වාසය කරන නිසා ස්කන්ධ පරිනිර්වාණයෙන් පරිනිර්වාණයටපත් වුණා වූ රහතුන් වහන්සේ කෙනෙකුගේ ස්වභාවයට සාපේක්ෂව ඒ දිව්‍ය ලෝකය ඒකාන්ත වශයෙන්ම දුගතියක් හැටියට ගණනය කරනවා කියලා දේශනා කරනවා ඒ වගේම බ්‍රහ්ම ලෝකයක ඇතැම් බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලැබුවත් ධ්‍යාන සුවයෙන් කල්ගත කරත් ඒ ධ්‍යාන සුවය පවා අනිත්‍ය ලක්ෂණයට පාත්‍ර වෙනවා ඒ වගේම අනිත්‍ය ලක්ෂණයට පාත්‍ර වීම නිසා අනාත්ම ස්වභාවයටපත් වෙනවා අනිත්‍ය අනාත්ම ස්වභාව දෙකෙන් යුක්ත වන නිසා දුක් සහගත වන නිසා අන්න ඒ අවස්ථාවලදී ඇතැම් බ්‍රහ්ම ලෝකවල උත්පත්තියත් කෙලෙස් සහිත උත්පත්තියත් දුගතිගාමී උත්පත්තියක් හැටියට ගණනය කරනවා. එතකොට මේ විදිහට මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ ඇතැම් බ්‍රහ්ම ලෝක සහ ආර්ය අනාර්ය භේදය අනුව ඒ ඒ ලෝකවල සත්වයන්ගේ සුගතිගාමී භේදය දුගතිගාමී භේදය වර්ගීකරණය කරලා අපේ දස බලධාරී තථාගතයන් වහන්සේ විසින් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. එහෙනම් මේ කාරණා ටික අපි ඉගෙන ගන්න ඕනේ ගති සම්පත්තිය පිළිබඳව ඉගෙන ගන්නකොටත් ගති විපත්තිය පිළිබඳව ඉගෙන ගන්නකොටත් මේ සුගති ගති කියන විවහාරයේ සුගති දුගති කියන නාමයෙන් වර්ගීකරණය කරලා තිබෙන්නේ කොහොමද එතකොට සුගති කියන ගණනය කරන්නේ කොහොමද සුගති කියන විවහාරයෙන් පෙන්වන්නේ මොකක්ද දුගති කියන විවහාරයෙන් පෙන්වන්නේ මොකක්ද ඒ විවහාරයන් යොදලා තියෙන්නේ කුමන පදනමක් යටතේද කියන කාරණාව පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා ඒ වගේම විශේෂයෙන් අපි මෙතනදී බලන්නට ඕනේ මේ ලෝකයේ ඕනෑම සත්වයින් ඕනෑම සත්වයෙක් සාංසාරිකව ඔහු හෝ ඇය අතින් කුසල කර්මත් සිද්ධ වෙලා තිබෙනවා අකුසල කර්මත් සිද්ධ වෙලා තිබෙනවා ලෝකයේ කිසිම තැනක පින්වත්නි ਸਰව සම්පූර්ණ කුසලයෙන් යුක්ත පිනෙන් යුක්ත පුද්ගලයෝත් නැහැ ਸਰව අසම්පූර්ණ අකුසලයෙන්ම සමන්විත පුද්ගලයෝත් නැහැ මේකට හොඳ උදාහරණයක් අපි සලකලා බලමු මොකද අපි මේ ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ ඒ ධර්මකාරණා මනාව ගලපා ගන්න ආකාරය පිළිබඳවත් හොඳට ඉගෙන ගන්නට ඕනේ. මේකට මම හොඳ උදාහරණයක් ගන්නවා. ඒ තමයි දේවදත්ත හාමුදුරුවන්ගේ චරිතය ගන්නකො. එහෙම නැත්නම් අජාතසත්ත රජුරුවන්ගේ චරිතය ගන්නකො. දැන් අපි ගොඩාක් වෙලාවට අපේ බොහෝ දෙනා දන්නේ නැතුව මේ දේවදත්ත ස්වාමින් වහන්සේට අගෞරව කරලා ඒ වගේම අජාතසත්ත රජුරවන්ට අගෞරව කරලා නිරයේ පැසීමට අවශ්‍ය කාරණා සම්පාදනය කරගන්නවා. ඒකට හේතුව තමයි උන්වහන්සේලා කවුද මොන වගේ උත්තමයන් වහන්සේලාද කියලා නොදන්න හේතුව නිසා. හුදෙක් ඒ අදාළ ආත්ම භාවයේහි කෙලෙසුන්ගේ ස්වභාවය නිසා කෙලෙසුන්ගෙන් අන්ධ වීම නිසා తాවකාලිකව සාංශාරික ගමන තුළ යම් තාක් අකුසල ධර්මයන් සම්පාදනය කළාද වර්තමානයේ ඒ අකුසල ධර්මයන්ගේ විපාකයන් වින්දනය කරනවාද අප ධර්මය නොදන්න නිසා අප ළඟ ධර්මය නොමැති නිසාත් යෝනිසෝ මනසිකාරය නොමැති නිසාත් අපි ඒ ඒ අවස්ථාවට අනුරූපීව සමහරලාවට දේවදත්ත හාමුදුරුවන්ට අජාසත් රජුරවන්ට වගේ ඒ උත්තමීන් වහන්සේලාට අගෞරව කරනවා අගෞරව කරලා අපි කරගන්න පව තමා මේ ධර්ම මාර්ගයේ හැසිරෙන ඒ වාගේම ආර්ය භූමියටපත් වීම සඳහා ඒ මාර්ගයේ වඩන්නා වූ තැනැත්තන්ට තාම දේවදත්ත හාමුදුර ආර්ය භාවයටපත් වෙලා නැහැ. අජාතසත්ත රජුරු ආර්ය භාවයටපත් වෙලා නැහැ. ඒක ඇත්තක්. නමුත් අජාතසත්ත රජුරුවන් සමීපයේ තිබෙනා වූ ගුණස්කන්ධය දේවදත්ත හාමුදුරුව ළඟ තිබෙන ගුණස්කන්ධය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චරිත ස්වභාවයට වගේ දෙගුණයක් පමණ වෙනවා. නැත්තම් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාරමිතා ගුණස්කන්ධය වගේ දෙගුණයක් වෙනවා. එය දෙවනි වෙන්නේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ නැත්තම් එවැනි බෝධිසත්වයන් වහන්සේලාගේ ගුණස්කන්ධයට පමණයි. මොකද හේතුව ධර්මයේ තුල දේශනා කරනවා අජාත සත්ත්ව රජ්ජුරුවොත් දේවදත්ත හාමුදුරුවොත් මතු අනාගතයේ මේ දුක්ඛ විපාකයන්ගෙන් අනතුරුව සසර ගමනේදී පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. එතකොට ඔවුන්ගේ ගමන දිහා බැලුවත් මේ තාක් පැමිණිච්ච ගමන තුල යම් යම් වැරදි වුණාට කෙලෙස් නිසා ඒ ඒ වැරදි වුණාට ඔවුන් විසින් පාරමිතා ගුණ ධර්ම 10ක් සම්පූර්ණ කරලා සරියුත් හාමුදුරුව වැඩි වර්ධනය කළා වගේ මුගලන් හාමුදුරුව වර්ධනය කළා වගේ පාරමිතා ගුණධම් 10ක් සම්පූර්ණ කරලා තිනවා. හැබැයි සැරියොත් මහරහතන් වහන්සේ නොවැඩියා වූ එහෙම නැත්නම් වර්ධනය නොකළා වූ මුගලන් මහරහතන් වහන්සේ වර්ධනය නොකළා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ වගේම රාහුල මහරහතන් වහන්සේලා වගේ ආර්ය උත්තමයන් වහන්සේලා වර්ධනය නොකළ ප්‍රමාණයකින් දස උපපාරමිතා වශයෙන් පාරමිතා ගුණ දහම් මේ උත්තමයන් වහන්සේලා මේ වන විටත් වර්ධනය කරලා වර්ධනය කරමින් පවතිනවා වර්තමානයේ අපායගාමී උත්පත්තියක හිටියට එවැනි කුසල බලයක් සහිත මහා උත්තමයන් වහන්සේලා හැටියට තමයි වැඩ වාසය කර නමුත් සංසාර ප්‍රවෘත්තිය තුල ඒ ඒ අවස්ථාවේදී කරගත්තා වූ අකුසල කර්මයන්ට හේතු කාරණා විදිහට විපාක විදිහට ඵලයක් හැටියට වර්තමානයේ දේවදත්ත හාමුදුරුව අවීචි මහා නරකාදීත් ඒ වගේම අජාත සත්ත්ව රජුරු ඔසුපත් නරකයකත් උත්පත්ති ලැබු බව සත්‍ය. නමුත් අපිට කිසිම හේතුවක් නිසාවත් ඔවුන් ස්ථායි වශයෙන්ම ස්ථිර වශයෙන්ම පාපී පුද්ගලයන් අකුසලයන් පමණක් රැස් කරපු පුද්ගලයන් කියලා කියන්න පුළුවන් ශක්තියක් නැහැ. එහෙම ගත්තොත් දේවදත්ත හාමුදුරුවන්ට වඩා පෞකාරයෝ තමයි අපි. අජාත සත්ත්ව රජුරවන්ට වඩා පෞකාරයෝ අපි. මොකද අපි තුල තවම එවැනි පාරමිතා ගුණධම් ස්කන්ධයක් වර්ධනය වෙලා නැතුවත් ඇති ඒ වාගේම ඔවුන්ටත් වඩා මේ සංසාර ගමන තුල අපි ඕන තරම් පව් කරලා ඇති. දැන් මුගලන් මහරහතන් වහන්සේගේ పూర్ව චරිතයන් පිළිබඳව සාකච්ඡා කරනකොට මජ්ක්‍ධිම නිකායේ මේ හා සමාන සම්බන්ධ සූත්‍ර දේශනා කිහිපයක් එනවා. ඒ වාගේම විශේෂයෙන්ම ධම්මපදයේ పూర్ව කතා වස්තුන් චරිතයන් පිළිබඳව විග්‍රහ කරනවා. එකක් තමයි මජ්ක්‍ධිම නිකායේ මාර තජ්ජනීය කියන සූත්‍ර දේශනාවේදී සිකී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ මහා මුගලන් මහරහතන් වහන්සේ බාධා කරපු ආකාරය, කරදර කරපු ආකාරය, හිංසා පීඩා කරපු ආකාරය පිළිබඳව විස්තර කරනවා. එහිදී අතීතයේ පහළ වෙච්ච යම්තාක් යම රජවරුන් වෙද්ද, ඒ වාගේම අනාගතයේ පහළ වෙන සියලු යම රජවරුන්ද වර්තමානයේ පහළ වෙලා සිටින යම රජුරවන්ද කියන අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයිති සියලුම යම රජෝරුන් පරදවන අභිභවා යන ඉක්මවා යන ස්වરૂපේ දරුණු මට්ටමින් මේ සිකී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මහමුගලන් මහරහතන් වහන්සේ දුසී කියන නාමයෙන් හඳුන්වන මායя බවට පත් වෙලා ඒ ආකාරයෙන් කටයුතු කළා කියලා කියනවා. ඒ තමයි ළමයෙකුට ආවේශ වෙලා පාරේ තිබෙන කළු ගලක් අරගෙන ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේගේ හිස තුවාලවන්නට නැත්නම් හිස පැලිලා උන්වහන්සේ පිරිනිවන් පාන්නට කියන බලාපොරොත්තුවෙන් පහර දීම සිද්ධ වෙනවා. නමුත් ලෝක ධර්මතාවයක් බුදුණු බුදුරජාණන් වහන්සේලාගේ අපේක්ෂාවට අනුව උන්වහන්සේලාගේ පරිනිර්වාණය සිදුවීම ලෝක ධර්මතාවයක් නිසා බුද්ධ ධර්මතාවයක් නිසා ඒ පහර දෙන ගල්පහර ගිහිල්ලා වදින්නේ උන්වහන්සේගේ අබිබූ මහරහතන් වහන්සේගේ හිසේ හිසේ වැදිලි ඉවරලා පැලීම සිද්ධ වෙනවා හිස පැලීම ලේ වහණය වීම සිද්ධ වෙනවා අන්න ඒ අවස්ථාවේදී සිංහාවලෝකණයෙන් හැරී බලන භාග්‍යවතුන් වහන්සේ මේ මායයා නම් අනෙක් මායයන්ටත් වඩා සීමාව ඉක්මවා කියන ප්‍රකාශය සිදු කරනවත් එක්කම අවීචි මහා නරකාදීන් පැන නැගුණා වූ ගිනිදැල් මගින් මේ දුසී කියන මායя. එහෙම නැත්නම් ඒ ආත්ම භාවය අපේ මහමුගලන් මහරහතන් වහන්සේ අවීචු මහනරකාදියට ඇදගෙන යනවා. නමුත් ඔබ බලන්න මහමුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මහා පෞකාරයෙක්ද? නෑ සංසාරේ හොඳට පාරමිතා ගුණ දහම් පූර්ණණය කරගෙන බලන්න ජාතක කතා පොතේම අපේ බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න මොනතරම් පාරමිතා ගුණ දහම් පූර්ණණය කරන්න උපකාර කරපු මහා උත්තමයෙක්ද කියලා අන්න ඒ නිසා මේ කෙලෙසයන්ගේ ඇතිවීමත් කෙලෙසයන්ගේ නැතිවීමත් කෙලෙස් සහිතව ඉන්නා වූ සත්වයින්ට කුසල විපාකයන් වින්දනය කරන්න ඒ වගේම කුසල කර්මයන් රැස් කිරීමත් අකුසල කර්මයන් විපාක දෙන්නටත් ඒ අකුසල ධර්මතාවයන් රැස් කරන්නටත් කියන කාරණාව අපි ස්ථාවර ලෙසම ගණනය කරලා මොහු පින්වත් කෙනෙක් මොහු පාපී කෙනෙක් කියලා අර්ථකතන දෙන්න යනවා නම් ධර්මය නොදන්නා නිසා අපටයි වැරදුනේ. මේ ලෝකේ අපිට එහෙම අර්ථකතන දෙන්න පුළුවන් අය නැහැ. එහෙම අර්ථකතන දෙන්න පුළුවන් එකම අය ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පච්චේක බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව අනතුරුව පසේ බුදුරජාණන් වහන්සේලාට ඒ වාගේම ශ්‍රාවක බුද්ධත්වයට එහෙම නැත්නම් රහත් ඵලයට පත්වීමෙන් අනතුරුව රහතුන් වහන්සේලාට කියන මේ ත්‍රිවිධ පිරිසට පමණක් ඔවුන් අරහත්ත්වය අධිගමනය කිරීමෙන් අනතුරුව අපට පුළුවන් ඔවුන්ට පමණක් ලෝකයේ සැබෑ පුණ්‍යවන්තයින් ලෝකයේ සැබෑ ධර්මය අවබෝධ කරපු ඒ වාගේම ධර්මයේ තුල හැසිරුණු හැසිරීමේ ප්‍රතිඵල ලබාගත්තු මහා උත්තමීන් වහන්සේලා ඒකාන්ත උත්තමීන් වහන්සේලා විදිහට වර්ගීකරණය කරන නිසා ඒ කාරණාත් අපි හොඳට පරිස්සමෙන් අධ්‍යයනය කරගන්නට ඕනේ මොකද මේ කාරණා අපි ඔබට කියා දුන්නේ සමහර අවස්ථාවලදී ධර්මදේශනාවන් සිද්ධ කරනකොට ධර්මදේශනාවන් ශ්‍රවණය කරනකොට අපි දැකලා තියෙනවා බොහෝ ගිහි උපාසක උපාසිකාවන් වාගේම ඇතැම් විට භික්ෂූන් වහන්සේලා පවා ඊට අවඥා සහගතව මෙවැනි චරිතවලට නිග්‍රහ කිරීම සිද්ධ කරනවා. ඉතින් එතනදී ඇත්තටම එහි අකුසල බලය අපි නොදන්නා ආකාරයෙන් අපට නොහිතන ආකාරයෙන් සමහර වෙලාවට අජාත සත්ත්ව රජුරවන්ටත් වඩා දරුණු විපාක වින්දනය කරන්න උපකාරයක් වෙන්නට පුළුවන්. ඒක නිසා මේ ධර්මය හරි පරිස්සමෙන් පරිහරණය කළ යුතුයි. ඒ වගේම මේ ධර්මය ඊතා නිවැරදිව අපට ඕන අපට හිතෙන අදහස් අනුව නෙමේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ආකාරයෙන්ම පසේ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළ ආකාරයෙන්ම රහතුන් වහන්සේලා අවබෝධ කළ ආකාරයෙන්ම උන්වහන්සේලා ලෝකයට අනුකම්පාවෙන් අවවාද අනුශාසනා ලබා දුන් ආකාරයෙන්ම මෙසේ දැකිය යුතුයි මෙසේ බැලිය යුතුයි කියා දේශනා කරන ලද ආකාරයෙන්ම අපි විසිනුත් දකින්නට උත්සාහවත් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට මේ ධර්මයෙන් වරදින්නේ නැතුව ධර්මයේ වරදවා ගන්නේ නැතුව ඉතා වටිනා ආකාරයෙන් ඵල ප්‍රයෝජන ලබන්න පුළුවන් හැකියාව ලැබෙන. එහෙනම් ඒ කාරණාවලින් අපිට තේරෙනවා ලෝකේ බුදුවරු පසේ බුදුවරු රහතුන් වහන්සේලා ඇරුණහම පාපයෙන් තොර පුද්ගලයෝ වෙන කවුරුත් ඇත්තේ නෑ අපි සියල්ලෝම අඩු වැඩි උස් පහත් ආකාරයෙන් සසර ගමන තුල හීන සහ ප්‍රනීත ආකාරයේ කුසල බලයෙන්ද යුක්තව උස් පහත් ආකාරයෙන් කුසල කුසල ධර්මයන්ගෙන් සමන්විතව වර්තමානයේ පෙර ආත්ම භාවයේදී මරණාසන්න මොහොතේ ඇති වුණා වූ එක්කෝ යහපත් කර්ම නිමිත්තක නැත්නම් යහපත් කර්මයක විපාකයක් වින්දනය කරන පිරිසක් එහෙම නැත්නම් පෙර ආත්ම භාවයේ මරණාසන්න මොහොතේ ඇති වුණා වූ අයහපත් කර්මයක අයහපත් කර්ම විපාකයක ප්‍රතිඵලයක් ලබන පිරිසක් පමණයි. ඒ කියන්නේ අවස්ථාවට අනුව සැප විඳින සහ අවස්ථාවට අනුව දුක් විඳින පිරිසක් මිසක් ලෝකේ සදාකාලික අපි පෘථග්ජන සත්වයෝ පිළිබඳව සලකනකොට ලෝකේ සදාකාලික පුණ්‍යවන්තයෝ හෝ ලෝකේ සදාකාලික පාපී පුද්ගලයෝ නැති බව අපි හොඳට අවබෝධ කරගන්නට ඕනේ. මොකද මේ කාරණාත් ඔබට කියා දුන්නේ මේ ගති සම්පatti ගති විපatti පිළිබඳව සාකච්ඡා කරනකොට මේ කර්මයේ විපාක 32 පිළිබඳව කතා කරනකොට මේ කාරණා දැනගෙන සිටීමෙන් ඔබට ඒ ධර්මකාරණා මනාව අවබෝධ කරගන්නටත් ඒ වාගේම ඒ ධර්මකාරණා අනුසාරයෙන් Taman මොන වගේ සාංශාරික ගමනක් සැරිසරන පුද්ගලයෙක්ද Tamanගේ తত্ত্বය ස්ථිරද නැත්නම් අවිනිශ්චිතද Taman මේ සසර ගමන තුළ මේ වන විට මොන වගේ తত্ত্বයක ඉන්නවද කියන කාරණාව පිළිබඳවත් අවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ විසින් මේ පිළිබඳව දේශනා කරනකොට කියනවා දැන් අපි කියවනේ මේ ධර්මතාවයේ පිළිබඳව විස්තර කරනකොට කිව්වා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පතිබාල්හානි න විපච්ඡanti කියන ප්‍රකාශය නැත්නම් කර්මයේ ස්වභාව පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ ගති සම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නොහැකිව විපාක නොදී එක්ක අහෝසිවන නැත්නම් తాවකාලිකව විපාක නොදී පසුබසිනු ලබන ඇතැම් පාප කර්මෝ තියෙනවා සියලුම පාප කර්මයන් නෙවෙයි ඇතැම් පාප කර්මෝ තියෙනවා මොකද හේතුව සමහර අවස්ථාවලදී අහෝසි කර්ම බවට පත් නොවුනත් ඇතැම් කර්ම සාංශාරික ගමන තුල නැවත නැවතත් නැවත නැවතත් අවස්ථාව ලැබෙන ඕනෑම අවස්ථාවක විපාක දීමේ හැකියාවෙන් යුක්තව తాවකාලිකව යටපත් වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් අපි ගමුකෝ. අපි කිව්වා මහමුගලන් මහරහතන් වහන්සේ ගැන. මහමුගලන් මහරහතන් වහන්සේ දුසී මාරයා වෙලා කරපු කර්මයක් ඒ වාගේම අනුවන භාර්යාවගේ මඟ පෙන්වීම මත ස්ත්‍රී ලෝලීත්වය මත තමන් ලෝකයට බිහි කරා වූ දෙමාපියන් වහන්සේලා ඝාතනය කිරීමේ විපාකයක් අපි හිතමුකෝ මහමුගලන් මහරහතන් වහන්සේ ධ්‍යාන වඩලා පළවෙනි ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයට අනුරූප බ්‍රහ්ම ලෝකයක ඉපදුනා. එතකොට බ්‍රහ්ම සම්පත්තියක් ලබා තිබෙන උන්වහන්සේට ඒ ආත්ම භාවයේදී අර විපාක පැමිණෙන්නේ නැහැ. මොකද ඒක විපාක පැමිණෙන්න භූමිය නෙමෙයි. ඒ නිසා අපි මෙතනදී ඉගෙන ගන්න ඕනේ විපාකයක් පැමිණෙන්නේ කොහොමද? විපාකයක් පැමිණෙන්න කාලය උපකාරී වෙනවා. ඒ වාගේම තමන්ගේ කුසල අකුසල කර්ම හේතු වෙනවා. పూర్ව කුසල අකුසල කර්ම හේතු වෙනවා. කාල විපත්ති හේතු වෙනවා. දේශ විපත්ති හේතු වෙනවා. ස්වභාවික විපත් හේතු වෙනවා. මේ වගේ විවිධ காரணා ඒ ඒ කර්මයන් විපාක දීම සඳහා හේතු වෙනවා. මේ සියල්ලම මේ කාරණා 32 සාකච්ඡා කරනකොට අපි එකින් එක එකින් එක එකින් එක කොහොමද සමහරලාවට කාල සම්පත්තියක් තියෙනකොට විපාක දෙන කර්ම තියෙනවා. අකුසල කර්ම පවා. සමහරලාවට කාල විපත්තියක් තියෙනකොට කුසල කර්ම වලට විපාක දී ගන්න බෑ. නමුත් පෙර අකුසල කර්ම ඉස්මතු වෙලා විපාක දෙනු ලබන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ කාරණා පිළිබඳවත් අපි මෙතනදී ඉගෙන ගන්න ඕන නිසා විශේෂයෙන් මේ ගති සම්පatti පිළිබඳව, ගති විපatti පිළිබඳව කර්මයක් විපාක දෙන්නේ කොහොමද? විපාකයක් උස්මහත් කරන්න හේතු වන අනෙකුත් කාරණා මොකක්ද? ඊළඟට යම් කර්මයක් කුසල හෝ අකුසල කර්මයක් විපාක දෙනකොට එහි බලය වැඩි කරන්නට හෝ අඩු කරන්නට හේතු වන දේ මොකද්ද? එවැනි අවස්ථා මොනවාද කොහොමද එළබෙන්නේ කියන කාරණා පිළිබඳවත් අපි මෙතනදී වැඩි අවබෝධයක් ලබා ගන්නට ඕනේ. ඉතින් ඒ කාරණා පිළිබඳවත් අපි ඔබට ඉදිරියේදී කියා දෙන බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපි ඊළඟ ධර්මදේශනාවෙන් මේ ලක්ෂණයම අරගෙන විශේෂයෙන් ගති සම්පත්තියක් ඇති වෙන්නේ කොහොමද? ගති සම්පත්තියක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ගති විපත්තියක් ලබලා ඉන්න ඊළඟ ආත්ම භාවයේ අවීචය වගේ තැනක උත්පත්තිය ලබන්නට හේතු වන කෙනෙකුට ගති සම්පත්තියක් ඇති කරන්න පුළුවන්ද? එහෙම ඇති කරපු අවස්ථා අපේ ධර්මයේ විවිධ අවස්ථා දකින්න බලන්න පුළුවන්. අන්න එවැනි අවස්ථා පිළිබඳ විශේෂයෙන් උදාහරණයකට ගත්තොත් එහෙම චණ්ඩාලි විමාන වස්තුව බැලුවාම මේ චණ්ඩාලි විමාන වස්තුවේ තියෙන ඒ වගේ අවස්ථාවක්. මට කුණ්ඩලේ කතා වස්තුව බැලුවාම එවැනි අවස්ථාවක්. ඒ වගේම අපේ ලංකාද්වීපයේ පවා අපායට යන්න හිටපු ඇතම් තමන්ගේ දෙමාපියන් වහන්සේලා රහත් භාවයට පත්වෙච්ච ඒ දෙමාපියන් වහන්සේලාගේ දරුවන් විසින් සුගතිගාමී තැනකට යවපු අවස්ථා තියෙනවා. ඊළඟට තම්බ දාටක චෝර වගේ කතාවස්තු ගත්තාම ඒ කතාවස්තු වල මෙවැනි කාරණා රාශියක් සඳහන් වෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා විස්තර සහිතව මේ කාරණා ඔබට කියා දෙන්නේ නිතරම අපි නිතර කියන දෙයක්. උඩින් පල්ලෙන් නැත්නම් අතපත ගාමින් මේ ධර්මකාරණා පිළිබඳව ඔබට විග්‍රහ කරලා දුන්නොත් මේ ධර්මය ඔබට අපබ්‍රංශයක් වෙනවා තේරුමක් නැති දෙයක් වෙනවා අර්ථය වටහා ගන්න බැරි වෙනවා ඒ නිසා සුළු කොටස සුළු කොටස නමුත් අරගෙන මේ ධර්මකාරණා වඩා හොඳින් අවබෝධ වන ආකාරයෙන් Tamange දැනුම වර්ධනය කරගන්නට අවශ්‍ය ධර්මකාරණා ඔබට කියා දෙන්නට තමයි නිතර අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මේ ලබාගත් වූ ධර්ම දැනුම විශේෂයෙන් කර්ම කර්ම විපාක ඥානයන් වර්ධනය කර ගන්නටත් වඩාත් කුසල කර්මයන් સિદ્ધ කරගෙන අකුසල කර්මයන් යටපත් කර ගන්නට ඇතැම් අකුසල කර්මයන් අහෝසි කර ගන්නට අවශ්‍ය ප්‍රමාණයේ පින් බලයක් කුසල බලයක් ඥාන බලයක් වීරිය බලයක් සති බලයක් සම්ප්‍රජඤ්‍යයක් ආදී බලාදී ධර්මතා වර්ධනය කර ගැනීම සඳහාම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළා වූ ඌව ප්‍රජා ගුවන්විදුලි සේවයේ සෑම බ්‍රහස්පතින්දා දවසකම උදෑසන 8 සිට 9 දක්වා ප්‍රචාරය වන සද්ධම්ම මදූ ධර්ම දේශනාවේ 30 වන ධර්ම දේශනාව නැතිනම් මහා සීහනාද සූත්‍රය ඇසුරෙන් සිදු කරන 12 වන සූත්‍ර දේශනාව ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටම ඒ ඥාන සම්පත්තියෙන් උපදවා ගැනීම පිණිසම මේ ධර්ම දේශනාවත් එක හා සමානව හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති අදත් පින්පර වූ ඔබ වෙත සදෙහි සිතින් දේශනාව දේශනා කොට වදාළේ රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමින් වහන්සේ පාදාභී වන්දනෙන් යුතුව ඔබ වහන්සේ විශේෂෙහි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිමින් පුණ්‍යානුමෝදනා එක්කර සිටිනවා මෙසේ අපිට අනුකම්පා කොට දේශනාව දේශනා කිරීම සම්බන්ධ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සද්ධර්ම මතු සුමතුර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන් විදුලියෙන් දේශකයන්න් වහන්සේ පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේ